ඊළඟට ආනන්ද මහින්කන්ද මහත්මයා සෝනා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පිං ඇත්තරම අද මේ ඇත්තරම අද මේ සාකච්ඡාව ඔබ වහන්සේගේ දේශනාව ඉතාමත්ම වැදගත් මට නම් ගොඩක් කරුණු ඉගෙන ගත්තා. ඉතින් සානන්ද මට මේ ඇත්තරම මට නිතර තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඔබ වහන්සේ මේ පාණාති පාතා පටිවිරතෝ හෝති ආදි වශයෙන් මේ චූල සීලය මහා සීලයක් වෙන හැටි ආදි වශයෙන් ලස්සනට කරුණු ඉදිරිපත් කරා. දැන් සානන්ද අපි කෙනෙක් අර මම හැමදාම අහන ප්‍රශ්නයක් අතරම මේ කෙනෙක් දැන් නිර්මාංශ වෙනවා මේ සතුන්ගේ අභිවෘද්ධිය එහෙම නැත්නම් දයානුකම්පාව හිතානුකම්ප බහස සබ්බපාණි හිතානුකම්පී විහෙරති ආදි වශයෙන් අපි කරන්න ඕන දේවල් සතුන් වෙනුවෙන් ඒ අපි අපේ තිබියුතු ආකල්ප ගැන හිතලා ඒ අභිවෘද්ධිය අවිහිංසාව ගැන හිතලා කෙනෙක් නිර්මාංශ වෙනකොට සවන්නන්ස ඒකට අපට කිසිම අනුබලයක් මම මගේ අත්දැකීමේ හැටියට අපි මේ බුදු සාසනයෙන් ලැබෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් අපේ අපේ රටත් බෞද්ධ රටක් කියලා කිව්වට එක දවසකට කුකුළු ලක්ෂ ලක්ෂ පහක් ඝාතනය කරන රටක්. ඒක මේ ඉබේ ඝාතනය වෙන එකක් නෙමෙයි ඝාතනය කරනවා. මේ සතුනෝ බෝ කරන්නේ මැරීම සඳහා ඊට පස්සේ ඇති දෙඩි කරන්නේ මැරීම සඳහා අන්තිමට මරලා අපි කනවා. ඉතින් මෙහෙම රටකට මේ ඇත්තටම මේ වර්තමානයේ තියෙන තත්ත්වයන් දැන් ඔබ වහන්සේ කතා කරා ඉස්සලා ගෝලීය උණුසුමත් ඉතින් මේකටත් අපි හිතනවා මේ හුඟක් කලවට මේ දහනය කිරීම පෙට්‍රෝලියම් කියලා. ඒක නෙමෙයි ප්‍රධාන හේතුව සත්ව ගොපලින් පිටත් වෙන මීතෙන් කියන වායුව. සහ නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුන් තමයි ගෝලි උණුසුම ප්‍රධානම හේතු සාධකය. ඉතින් ඉතින් ඇත්තටම මෙතන එතන තියෙන විශ්ව ශක්තිය තියෙනවා නසීම්. ඉතින් නමුත් සානේ මම මගේ ප්‍රශ්නේ තමයි ඇයි මේවට අපට අනුබලයක් ලැබෙන්නේ නැත්තේ මේක මේ මේ කියන ඇත්ත తත්වයේ ලංකාවේ මේ සතුන්ට සත්ව හානියට නැති කරගන්නට මිනිසුන්ගේ ශීලය වර්ධනය කර ගැනීමට ධර්මයෙන් ඇත්තටම හුඟක් හුඟක් වෙලාට ස්වාමීන් වහන්සේ අනුබලයක් ලැබෙන්නේ නැහැ කියන හැඟීමක් මට තියෙනවා. ඉතින් මට ඔබ වහන්සේට පුළුවන් දැන ගැන කරුණු ටික ඉදිරිපත් කරන්න ස්වාමීන් දහමින් අනුබලයක් ලැබෙන්නේ නැතුව නෙමෙයි දහමින් හැම විටම ඒ සඳහා ලැබෙන අනුබලය තමයි බුදුරජාණන් වහන්සේ මේ පහදන්නේ. <clears throat> නමුත් ගැටලුව තියෙන්නේ දැන් දහම කියන්නේ සීලය කියන්නේ නීතියක් නෙවෙයිනේ. දැන් නීතිය කියන්නේ වෙනම එකක්. දහම සහ සීලය කියලා කියන්නේ සොයං සංයමය. එතකොට බුදුරජාණන් වහන්සේ පඤ්ඤවතෝ යන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා දේශනා කරන්නේ මේ දහම ප්‍රඥාව ඇති කෙනාට තමයි මේකෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඒතර ප්‍රඥාව ඇති කෙනා මේ අනර්ථය දැකලා ස්වයං සංයමයකටපත් වෙනවා. ස්වයංව ඒතනත්තා තුල ප්‍රතිපදාව අවදි කරගන්නවා. හැබැයි ප්‍රඥාව අඩු කෙනා සංයමය අඩු කෙනා එහෙම කටයුතු කරන්නේ එතනත්තා ධර්මානුධර්ම ප්‍රතිපන්නත් නැහැ එතනත්තා බොහෝ අකුසල් කරනවා අකුසල් කරනකොට ඔහුගේ ලෝකෙට හානි එතකොට නීතිය කියන එක තියෙන්නේ ලෝකෙට හානි වෙන එක වළක්වා ගන්නට. හැබැයි ඒ ලෝකෙට හානි වීම කියන එක තීරණය කරන්නේ මිනිසානේ. එතකොට මිනිසා තීරණය කරනකොට ඔහු තීරණය කරන්නේ ලෝකෙට හානි වීම යනු මිනිසාට හානි වෙනවා නම් පමණයි ඒක වැරදි. සතුන්ට හානි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ආකල්පයකට එනවා. එතකොට දැන් දේවවාදී ආගම්වල නම් ඒක පැහැදිලිවම කියනවා Tamanට අනුභව කිරීම සඳහා සත්තු මරාගත්තට ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් gedara හදන සතා පිළිබඳව දැන් බටහිර ලෝකේ රටවල් වලට ගිහිල්ලා බැලුවෙන් පස්සේ දැන් ඔබතුමා ඇමරිකාවේ මේ මේ ඉන්න නිසා දන්නවා. එතකොට බටහිර ලෝකේ රටවල් වලට ගිහිල්ලා බැලුවෙන් පස්සේ ඒව gedara හදන සතාට මානව හිමිකම් වගේම සත්ව හිමිකම් එතකොට ඌට අනවශ්‍ය විදිහට පීඩා කරන්න බෑ. එතකොට බහැරට ගිහිල්ලා අනිත් අයට හිංසා කරන්න ඉඩ සලස්වන්න බෑ. එතකොට ඌට අනවශ්‍ය විදිහට තලාපෙලන්නට බෑ. ඊළඟට ඒ අවශ්‍ය පහසුකම් ටික සපයලා දෙන්නට. එතකොට මේ විදිහට ඌට ඒ සතා සම්බන්ධව ගොඩාක් නීති හැබැයි ඉතින් අවුරුදු 18 වෙනකොට තුවක්කුවට ලයිසන් දෙනවා අවුරුදු 18 වෙනකොට සතියන්තේ තමන්ට පුළුවන් විනෝද චාරිකාවක් හැටියට ගිහිල්ලා කැලේ ඉන්න සත්තු මරාගෙන වෙඩි තියාගෙන බාබකියු කියලා පුච්චගෙන කන්න. එතකොට කොහො ඒ සතාට අර කරුණාව අර මෛත්‍රිය අර අර හිමිකම එතකොට මොකද්ද මේ මේ නීති හදලා තියෙන්නේ කුමක් මතද අනිත් අයට වෙන ප්‍රශ්න නෙමෙයි අපි අපි රැකෙන්න ඕන අපි බේරෙන්න ඕන කියන මට්ටමින් තමයි නීති හැදිලා තියෙන්නේ. දහම එහෙම නෙමෙයි. දහම මාපමණක් නෙමෙයි අන් සියලු දෙනා රැකෙන්නට ඕන. එතකොට ඒ දහම තුල සීලය තුල තමයි අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පාණාතිපාතා වටිවිරතෝ නිහිත සත්වෝ නිහිත දන්නෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණ බෝධ. එතකොට ඒක මේ මිනිස්සෙන්ට විතරක් නෙමෙයි. ඒක කුකුලන්ට එළුවන්ට විතරක් නෙමෙයි ඒක කුරා කුහුඹුවට පවා. ඒක සර්වසාධාරණ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. හැබැයි දැන් නීති හදන්නේ කුරා කුහුඹුවට අදාළ විදිහට නෙමෙයි. නීති හදන්නේ කුකුලට එළුවට අදාළ විදිහට නෙමෙයි. නීති හදන්නේ මිනිස්සයා විසින්. මිනිස්සයා විසින් නීති හදාගන්නේ තමන්ගේ වාසිය සඳහා. එනිසා තමන්ගේ වාසිය සඳහා හදාගත්තු නීති අර සතා රකින්නට අනුබලයක් නැහැ. ඒ සතා තමන්ගේ වාසිය සඳහා පාවිච්චි කරන්න විතරයි අනුබල ඊට පස්සේ බලන්නකො මානව හිමිකම් කියනවා. මානව හිමිකම් හරිනම් විය යුත්තේ මානවයාගේ හිමිකම් රැකලා මානවයාගේ සුබ සාධනය සලසා. දැන් වර්තමාන ලෝකේ මානව හිමිකම් කියන ඒවා ක්‍රියාත්මක වෙන විදිහ බැලුවෙන් පස්සේ ඒ මානව හිමිකම් කියලා හදාගෙන ඉන්න රටවල් වල ඒ ප්‍රබලයින්ට රැකෙන යම්කිසි උපාය මාර්ගයක් විනා එය සමස්ත මානව වර්ගය රකින්න වැඩ පිළිවෙලක් නෙමෙයි. අවසානයේ අන්නේ රටවල් ભેද කරන්න ඕන නම් ඒත් ගෙනihin දාන්නේ මානව හිමිකම්. දැන් අපේ රටේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරන්න ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තියෙන මෙතෙක් තිබිච්ච අන්‍යෝන්‍ය සම්බන්ධය විනාශ කරන්න අපේ රටට මොකද්ද ගෙනත් දාලා තියෙන්නේ මානව හිමිකම්. එතකොට අධ්‍යාපනය සඳහා පිටරට වලින් ආධාර කරනවා. ඒ ආධාර කරනකොට එක කොන්දේසියක් දානවා මානව හිමිකම් රකින්න ඕන. මොකද්ද මානව හිමිකම? දරුවාට තරවටු කරන්නට බෑ. එතකොට ඉස්සර තිබුණේ කෝපයෙන් තරවටු කරන්න බෑ. දැන් අලුත් නීතිය තමයි සත්භාවයෙන්වත් තරවටු කරන්න බෑ. එතකොට අපේ රටවල් හැදුනේ වෙනම රටාවකට. එතකොට දරුවාට ගුරුවරයා තරවටු කළේ විනාශ කරන්නට නෙමෙයි දරුවා රකින්නට සකසන්නට. එතකොට ඒ සකසන්නට තියෙන ඉඩ අතරට ගෙනල්ලා දැම්ම අර මානව හිමිකම් කතන්දරය. ගෙනල්ලා දැම්මට පස්සේ දැන් දරුවන්ට මොකද වෙලා තියෙන්නේ? ගුරුවරයාට ඕන විදිහට නෙමෙයි ශිෂ්‍යයාට ඕන විදිහට ගුරුවරයා වැඩ කරනවා. ඊට පස්සේ බැරි වෙලාවත් තරවටු කළොත් එහෙම පොලිසියන්ට ලෑස්ති වෙන මට්ටමට ශිෂ්‍යයා සකසෙනවා. එතකොට දැන් මේ සමස්ත පරිසර පද්ධතියේ මානව සුරක්ෂිතතාවය, ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය වෙනසුවේ කවුද? අර මානව හිමිකම් කියන කතන්දරය. එතකොට මේ මානව හිමිකම් හදලා තියෙන්නේ මොකටද? මානවයාගේ සුරක්ෂිත බවට හරිනම් තියෙන්න ඕනද? අන්තිමට ඒවා පාවිච්චි කරන්නේ තම තමන්ගේ වාසිය සඳහා. ඉතින් ඒ නිසා ලෝකය තුල ඒක ලංකාවද ඇමරිකාවද එංගලන්තෙද ඉතාලියද ඒක නෙමෙයි වැදගත් වෙන්නේ මේ නීති සම්පාදනය කරගන්නා අය තම තමන්ගේ වාසිය පහසුව සඳහා නීති හදාගන්න හැබැයි දහම කියන එක නීතියක් නෙමෙයි ඒක ස්වයං ශික්ෂණයක් තුළ තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස පුරුදු පුහුණු කළ යුතු ප්‍රතිපත්ති ඒ ප්‍රතිපත්ති හරියට හඳුනාගත්තු කෙනා සතුන් කෙරෙහි කරුණා මෛත්‍රිය දයාව උපදවාගෙන අර ඔබතුමා කිව්ව විදිහේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. හැබැයි අර තමන්ගේ වාසිය සඳහා ප්‍රතිපදාව පාවිච්චි කරන අය ඒකට කොයිම වෙලාවකවත් අනුබල දෙන්නේ නැහැ. ඒ අය කල්පනා කරන්නේ නැහැ. එහෙම පුළුවන් අය එහෙම කරපොදින් අපිට එහෙම කරන්න බෑ. එච්චර මට්ටමකින් අපිට කරන්න බෑ. අපි මේ මට්ටමින් කරා. ඉතින් ඒකට අපිට චෝදනා කරන්න බෑ. ඒකට නිග්‍රහ කරන්න බෑ. ඒකට අපිට නීතියක් පනවන්න අපිට පුළුවන් කමක් නැහැ. හැබැයි රජුට පුළුවන්. දැන් සමහර කාලවල මා ඝාත ආඥාව පනවලා තියෙනවා. ඝාතනය නොකළ යුතුයි. එතකොට ඒ ඝාතනය නොකළ යුතු භවෙහි යම් යම් සීමා පනවලා තියෙනවා. එතකොට රජුට රාජභෝජනය සඳහා එක මොනරෙක් පමණයි. එහෙම නැත්නම් එක එළුවෙක් පමණයි. එක මුවෙක් පමණයි. අන්න එහෙම සීමා කරලා තමයි මා ඝාත ආඥාව පනවලා තියෙන්නේ. ඉතින් මේ විදිහට නීති සම්පාදනය කළොත් ඒව රකින්නට පුළුවන්. හැබැයි නීතිය සම්පාදනය කරන්නේ දහම ගැන හිතලා නෙමෙයි මිනිස්යාගේ සුව පහසුව ගැන හිතලා. දැන් බලන්නකෝ දැන් මත්පැන් මත්ද්‍රව්‍ය කියන ඒවා කොච්චර හානිදායකද. දැන් අපි හිතමුකෝ මස් නම් මිනිස්සු කාලා ජීවිතේ පවත්ව ගන්න හරි ඒක කරනවා කියලා. දැන් මත්ද්‍රව්‍ය සහ මත්කුඩු මේවා කොච්චර අනර්ථකාරී. ඒතර මේවට ඇයිද වැටබඳින්න බැරි? ඉතින් මතට තිත කිය කිය හැම රජයකින්ම ක්‍රියාත්මක කළාට මොන තිතක්වත් නැහැ ඒ ටිකෙන් ලැබෙන ආදායම නැත්තම් ඒගොල්ලන්ට ඒගොල්ලන් බලාපොරොත්තු වෙන වැඩ ටික කරගන්න බෑ. ඉතින් මහජනයාගෙන් ඡන්දේ ගන්න මතට තිත කතා කරනවා Tamange වැඩ ටික කරගන්න මද්ද්‍රව්‍ය ව්‍යාප්ත කරන්නට Tamanම අනුබල දෙනවා. ඉතින් ඒක තමයි නීති සම්පාදනය සහ නීති පරිහරණය කිරීමේ ස්වභාවය. ඉතින් ඒ නිසා නීතිය ශක්තිමත් වුණොත් අපට මේ නීතිය හරහා යමක් කරන්නට පුළුවන්. ඔබතුමා කියන කතාව හරි. අර අපි ගිය සැරේ ගිය සතියේත් කතා කළේ පාසල් පද්ධතියට කොහොමද මේ වටිනා සාර ධර්ම එකතු කරන්න කියලා. ඉතින් මේ යෝජනා හොඳයි. ඒවා න්‍යායාත්මකව ඉතාමත්ම වැදගත්. හැබැයි ප්‍රායෝගිකව ඒක කෙරෙන්නේ නැතිනම් අපටින් එහාට කරන්න තියෙන්නේ ඒක ගැන දුක් වෙන එක නෙමෙයි අපි අපේ ශක්ති ප්‍රමාණය මම නිර්මාංශික නම් තවත් එක්කෙනෙක් දෙන්නෙක් හරි මේ කාරණය අවබෝධ කරලා මොකද අපිට බලහත්කාරයෙන් එතනට පමුණවන්නට බෑනේ බලහත්කාරයෙන් එතනට පැමිණිච්ච ගමන්ම ඔහු තුල හෝ ඇය තුල විකෘතියක් ගොඩනැගෙනවා ඒ නිසා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය විකෘතිය තුල යන්නට බෑ නීතිය නම් විකෘතිය වුණත් ප්‍රകൃතිය වුණත් බලහත්කාරයෙන් ඇදගෙන යනවා හැබැයි අපි මේ කතා කරන මේ සීල ප්‍රතිපදාව එහෙම බලෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක අවබෝධයත් එක්කලා යා යුතු ගමනක් අන්න ඒ නිසා තමයි මේකට අනුබල දෙන අය හුඟක් සමාජයේ අඩු වෙලා තියෙන්නේ. ඒ තමයි තමන් පුහුණු කරන්නේ නැති හොඳ ගුණයක් වෙන කෙනෙක් පුහුණු කරනකොට ඒක අගය කරන්න නෙමෙයි සමාජයේ පුරුදු වෙලා තියෙන්නේ. ඒකට අවඥා කරලා ඒක කඩාකප්පල් කරන්න. ඇයි ඒක ඒක ශක්තිමත් වුණොත් Tamanට Taman ගැන අවමානයක් ඇති වෙනවා. දැන් ඒක මම හොඳටම දැක්ක අවස්ථාවක් තමයි අපේ තාත්තා මත්පැනට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. අවසාන කාලේ මම තාත්තට යෝජනා කළා අයියලා කළා ඔක්කොම විවාහ කරලා දුන්නට පස්සේ දැන් ඉතින් ඔය ගෙදර බදාගෙන ඉන්න ඕනේ නැහැ තාත්තා පන්සලට ඇවිල්ලා හාමුදුරන්ට අපපස්ථාන කරමින් කුසල් දහම් කරගන්න තාත්තා ඒක පිළි අරගෙන පන්සල් ආවා ඇවිදින් තාත්තා සම්පූර්ණයෙන් බීම නැවැත්තුවා නවත්තලා වරලා ಗುಣධම් වඩන්නට භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථාන කරගෙන ඒ කටයුතු කළා. හැබැයි තාත්තා හරීම සමාජශීලී කෙනෙක්. ඥාතීන් ගැන අනිත් සමාජයේ අනිත් අය ගැන හරියට සංවේදී. ඒ නිසා ඥාතීන්ගේ මලගෙදර මගුල හැම එකකටම තාත්තා යනවා. දැන් මෙහෙම ගියාම වෙනදා එකට කදේ වැටිගෙන පැදුරේ වැටිගෙන මත්පැන් බොන කෙනා දැන් මත්පැන් බොන්නේ නැහැ. එතකොට දැන් අර මාමලට බාප්පලට ඥාතින්ට දැන් ඒගොල්ලන්ට මේක හරි අමාරුයි. අමාරුයි කියලා කියන්නේ දැන් අර ගුණවතා ඉදිරියේ තමන්ගේ දුර්වලකම ප්‍රකට වෙනවා. එතකොට ඒ ඒ අවමානය වහගන්න මොකද්ද කරන්නේ? අර සුචරිතයේහි යෙදෙන පුද්ගලයාට අවමන් කරනවා. ආ දැන් මෙයා උපාසකයා වෙලා දැන් පන්සලට ගියාට පස්සේ දැන් රහත් වෙන්න ලෑස්ති. දැන් හාමුදුරුවෝ වගේ වැඩ කරන්. කොහොම කියලා කියලා කොහොම හරි තාත්තගේ හිත බිඳලා මත්පැන් ටිකක් පෝලා තමයි ඒ ගියපහම එවන්නේ. <laughs> ඒ මොකද අර දැන් තාත්තා මත්පැන් නොබී ඉන්න තැන අනිත් කට්ටිය මත්පැන් බොනකොට ඒගොල්ලන්ගේ දෝෂය මතුවලා පේන නිසා ඒක වළක්ව ගන්න අනිත් එකත් වලට ඇදලා දාන එක තමයි කරන්නේ. ඕක තමයි පොදු සමාජ ගතිය. ඉතින් ප්‍රඥාවන්තයාටයි මේ ධහම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිහි බුද්ධිය ඇති සති සම්පජාඤ්ඤය ඇති නුවණ ඇති සත්පුරුෂයෝ මේ ගමන් මඟ හඳුනාගෙන තමනුත් රැකිලා අනුනුත් රැකගෙන යනවා ඇරෙන්නට අපිට සමාජයෙන් සාමූහිකව දේවල් අපේක්ෂා කරන්න පහසු නෑ. ඉතින් එහෙම අපේක්ෂා කරනවා නම් අර කවුද ධර්මපාල ජාතකයේ වගේ මුළු ගමේම අය ඒ මට්ටමට පුහුණු කරන්නට. තමන්ගේ දැසිදස්සු සේවකයෝ පවා ඒ මට්ටමට පුහුණු කරන්න. ඒක දීර්ඝ කාලීන වැඩ පිළිලක්. ඉතින් බෝසත්තරයෙක් වගේ කෙනෙක් තමයි එහෙම කරගෙන යන්නේ. ඉතින් අපිට එහෙම මේ භවෙන් භවය අන් අය පුහුණු කරන්න තියා මේ එක ආත්මික Tamanට ලැබිච්ච දරුවා Taman ළඟ වැඩ කරන පුද්ගලයාවත් ශික්ෂණය කරන්න සංවරය කරන්න ඕනකමක් නැහැනේ ඒකා මොනවා කරගත්තත් මට අදාළ නැහැ මගේ වැඩ ටික කරනවා නම් එච්චර. ඒ මට්ටමින් හිතක්. ඉතින් එහෙම හිතන සමාජයක එහෙම දකින සමාජයක අපට සුචරිතය පතුරවන්න බෝ කරන්න පහසු නැහැ. ඉතින් අපි මේවා කොච්චර පැහැදිලි කළා වුණත් ඒක තේරුම් අරගෙන ඒ සංයමයේ පිහිටන්න පුළුවන් කෙනා පිහිටනවා එහෙම බැරි කෙනා තමන්ගේ අවඥාව වහගන්න අර සුචරිතෙහි යෙදෙන කෙනාටත් අවඥා කරලා ඒක පහලට ඇදලා දානවා. ඒක තමයි ස්වභාවය. ඕක වළක්වනවා නම් වළක්වන්න පුළුවන් වෙන්නේ නීතියෙන්. ඉතින් නීති සම්පාදනය කරන්නේ මිනිසුන් නිසා ඒ මිනිසුන්ගේ සුව පහසුව ගැන හිතලා නීති සම්පාදනය කරන නිසා අර සතුන්ගේ ජීවිත රකින්නට නීති සම්පාදනය කිරීම ඉතාමත්ම කලාතුරකින් බෝසත්වරයෙක් රජ වුණොත් වගේ අපේ රටේ සමහර අවස්ථාවල එහෙම මාඝාත ආඥා පනවලා තියෙනවා. එතකොට ඉන්දියාවේ චණ්ඩාශෝක ධර්මාශෝක වුණාට පස්සේ මාඝාත ආඥා පනවලා තියෙනවා. එහෙම හැරෙන්නට අවශේෂ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් තුළ අපිට එහෙම දෙයක් අපේක්ෂා කරන්න බෑ මේ යන ප්‍රජාතන්ත්‍රවාදී කියන ක්‍රියාවලිය තුළ. මොකද ඒවා හැම එකක්ම සකසන්න උත්සාහ කරන්නේ මිනිස්සු දිහා බලලා ඒ මිනිස්සු දිහා බලලා හදන එකත් අවසානයේ ඒවා පාවිච්චි කරන්නේ කවුද? ඒගොල්ලෝ තම තමන්ගේ වාසිය සඳහා තමයි මානව හිමිකනුයි නීති ඔක්කොම පරිහරණය කරන්න අද පෙළඹිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මය තුලින් ප්‍රතිපදාව තුලින් ඥාන සංප්‍රයුක්තව වැඩෙන වැඩපිළිවෙලක ස්ථාවර බව විනා අපට නීතියක් තුල ස්ථාවර බවක් අපේක්ෂා කරන්න බෑ යම්කිසි රාජ්‍යතාන්ත්‍රික බලයක් ඇති කෙනෙක්ගේ නීති සම්පාදනය කළා වුණත් ඊළඟ පාලකයා ආපු ගමන් ඒ සියල්ල වෙනස් කරන්න පුළුවන්. එහෙම තත්ත්වයක් ලෝකෙ පවතී. ඉතින් ඔබතුමා ඉතාවත් ඉතාවන පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම මම අර අර මගෙන් අර වැරදි වචනයක් කියුණාද දන්නේ නැහැ මේ දහමෙන් දහම ඉතාවම පැහැදිලි ස්වාමීන් වහන්සේ මම නම් ඉතාවම පැහැදිලි මේකෙන් අපි වැලකෙන්න ඕන කොහොමද කියන එක. නමුත් දැන් මම හිතන දහම කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ මේ අපේ අපේ විශේෂම අපේ රට බෞද්ධ අපේ ලංකාව බෞද්ධ කියන රටේ මේකට කිසිම අනුබලයක් දීමක් තියා ඒක මේ ප්‍රවර්ධන කීමක් අඩු ගන්න ඒක නිග්‍රහ කරන දැන් එහෙම කෙනෙක් මේකට යන්න ගියාම ස්වාමීන් වහන්සේ මේ මෙහෙම ප්‍රතිපදාවකට යෙදෙන්න ගියහන් පස්සේ කිසිම අනුබලයක් ලැබෙන්නේ නැහැ. අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. කියන්නේ ඔබ වහන්සේවක් කියන්නේ මම මේ කියන්නේ. <laughs> කියන්නේ මේ ඔබ ස්වාමීන් වහන්සේලා වන්තරන් ඉන්න හොඳ. නමුත් මේක මේ කියන්නේ ගරහන ස්වභාවිකට සමහර කෙනෙක් කියන බුදුහාමුදුරට වඩා ඉහළට යන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කියනවා මේ නැ බුදුහාමුදුරුවෝ මස් කන්න එපයි කිව්වේ නෑනේ. ආදි වශයෙන් මේකේ අර තියෙන අර ග්‍රොස් ස්වභාවයේ අර විතරක් පෙන්නලා මේක මේ ඔබ වහන්සේ දැන් සඳහන් කරපු මේ මේ කරුණු හය විග්‍රහ කරන්නේ නැතුව චූල සීල මහා සීල වලට යන්නේ කොහොමද කියන ඒවා විස්තර කරන්නේ නැතුව අර හුදෙක් ඇහැට දකින්න කනට ඇහෙන දෙයකින් පමණක් තීරණ අරගෙන මිනිසුන්ව නිග්‍රහ කරන ගතියක් තියෙනවා මේවට අනුබල දෙන කට්ටියට. ඉතින් එහෙම ඒකයි මට ඔබ හදිසියේ දාම කියලා කිව්වේ අපේ ලංකාවේ තියෙන බෞද්ධකම ගැන මම විශේෂම සඳහන් කරනවා. හරි ඒකයි මම කිව්වේ දැන් මස් මාංශ කෑම කණ්ඩවත් ඒක කරනවා කියන පදනමක් අපිට හිතුවේ නැහැ දැන් මත්ද්‍රව්‍ය ඒ වගේ දේවල් විනාශයක්ම නේ. ඒකෙන් මොකක්වත්ම බඩ පිරෙන්නෙත් නැහැ, ලෙඩ හොඳ වෙන්නෙත් නැහැ, ලෙඩ වෙනවා. ඒවට කෝටි ගණන් ධනය වැය කරන. එතකොට අඩුතරමින් එහෙම එකක්වත් නවත්තන්නට හිතන්නේ නැති රටක අපිට අර වගේ තත්ත්වයක් අපේක්ෂා කරන්න පහසු නැහැ. ඉතින් ඒ නිසා අපි අපි සුරක්ෂිත වෙන්නට ක්‍රියාත්මක වෙනවා ඇරෙන්නට අපිට පුළුවන් ප්‍රමාණයෙන් අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒවා සමාජගත කරනවා ඇරෙන්නට ඉන් එහාට අපිට කළ හැකි දෙයක් නැහැ. හැබැයි එතනදී ඊටාම අපි පරිස්සම් වෙන්නට ඕන. දැන් ධර්මය ගැන කියනකොටත් මම නිතරම කියා දෙන කාරණේ තමයි බිරිඳ ಗುಣධමයට නැඹුරු වෙලා සැමියා ධර්මයට යෙදෙන්නේ නැතිනම් බිරිඳට ඕන වෙනවා සැමියා දහමට නැඹුරු කරගන්න. ඊට පස්සේ කොච්චර හරහර සැමියාට බලපෑම් කරනවා මේ පන්සල් යන්නේ නැද්ද, සිල් ගන්න නැද්ද, භාවනා කරන්නේ නැද්ද, බණ අහන්නේ නැද්ද, මේගොල්ලන්ට මේවා ඕනේ නැහැනේ, මේක මෙච්චර වන්න. එහෙම එහෙම නැවත නැවත අර උදේ හවස කියනකොට අර මිනිස්සයාට අර බිරිඳගේ කරච්චලය නිසා දහම එපා වෙනවා. ඊට පස්සේ ඒතනත්තාට දහම කියනකොට පන්සල කියනකොට බණ කියනකොට තරහ යන මට්ටමක් එනවා. එහෙම කරගත්තොත් අපට අනිත් කෙනාව ಗುಣධර්මයට නැඹුරු කරන්න බැරි ඒ නිසා මස් මාංශ කෑමෙන් අන් අය වළක්වා ගන්නට අපට ඕන නම් මස් කන්න එපා කියලා ඒක බල කරලා හරියන්නේ නැහැ. අනිත් කෙනාට මස් කෑමෙන් වළකින්නට හිතෙන විදිහට අනිත් කෙනාට ඒ සම්බන්ධව ප්‍රඥාව අවදි වෙන විදිහේ දේශන සාකච්ඡා දර්ශන ඒ වගේ පුහුණු වැඩසටහන් ඒවා හැකියතාක් සමාජගත කිරීමයි අපි උපාය මාර්ගික වශයෙන් කළ යුත්තේ. ඉතින් ඒවැදී අර සාධනීය නොවන තර්ක අපි කරන්නට ගියොත් එහෙම අනිත් කෙනා තර්කයෙන් උත්තර දීලා ගැටෙනවා මිසක් කාරණේ අවබෝධ කරගන්නේ නැහැ. අන්න ඒ නිසායි අපි ධර්මයේ සමාජගත කිරීමේදී ඒක ඊටාම සෞම්‍ය විදිහට මුදුමුලක් විදිහට සුමට විදිහට කළ යුත්තේ. නීතියක් නම් අපිට එහෙම ඕනේ කෙලින්ම මේක කරන්න එපා. මේක කරන්න තහනම් කියලා කියන්න පුළුවන්. දැන් අර බුදුහාමුදුරුවෝ දැන් දැන් මස් මාංශ සම්බන්ධව කතා කරනකොට අරගොල්ලෝ අර තර්ක කරන්නේ ඒකට අවශ්‍ය සාධක තැන් තැන් වල හොයාගන්න තියෙන නිසානේ. එතකොට ඒ හොයාගන්න තියෙන නිසා එතකොට අපි තර්කයක් හැටියට ගොඩනගනකොට ඒගොල්ලොත් ඒකට තර්කයක් ඉදිරිපත් කරනවා. හැබැයි දැන් ඔබතුමාටම පැහැදිලි වෙනවා මේ විදිහෙන් පැහැදිලි කරනකොට. ඒ කියන්නේ දැන් මේ ප්‍රාණඝාතයෙන් වළකීම එහි මධ්‍යම සීලය මේකයි, මහා සීලය මේකයි, අනුපිළිවෙලින් සීලය වැඩෙන්නේ මෙහෙමයි. ඒ නිසා අපි මුලින්ම සත්ව ඝාතනයෙන් වළකින්නට ඕන ඊට පස්සේ හිංසා කිරීමෙන් වළකින්නට ඕන මස් මාංශ කෑමෙන් වළකින්නට ඕන මෙහෙම අපිට අනුපිළිවෙලින් මේක පැහැදිලි කරලා සමාජගත කරන්න පුළුවන් වඩා සාර්ථක විදිහට අන් අයගේ මනස අවදි කරන්න ඒ වෙනුවට අපි තර්ක ගොඩනගන්න ගියොත් එහෙම ඒගොල්ලොත් ඒකට තර්කයක් දාලා ඒක නිෂ්පභා කරලා ඒගොල්ලෝ ජය ගන්න උත්සාහ කරනවා මිසක් එතනින් එහාට ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි සවනස්. ඇත්තම දැන් සනද දැන් ඔය මේ මේ කතාව සම්බන්ධ මම වැඩි වෙලාව ගන්නවත් දන්නෙත් නැහැ. මේ ඔය නිර්මාංශ ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ සතුන්ට මේ සත්ව හිංසාව හරහා වෙන අපට වෙන මිනිස්යාට වෙන හානි මිනිස්සු දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අන්න ඒ පැත්ත. අති මහත් විදියට ඔබතුමාට මතක ඇති මම දවසක් ඔබතුමත් එක්කලා පුද්ගලිකව කතා කරනකොටත් මම ඔය කාරණේ හරියට අගය කළා මතක ඇතිනේ. ඒ කියන්නේ අපි මිනිස්සුන්ට සාධනීය විදිහට ඒ කියන්නේ පෘථග්ජන මිනිස්සුන්ගේ මානසික தත්ත්වය තේරුම් අරගෙන ඒගොල්ලන්ට ගැළපෙන විදිහට ඕන මේ ධර්ම සමාජගත. දැන් අපි පොඩි දරුවෙකුට කියන්නේ නෑනේ ආ පුතා මේ හොඳට විභාගේ සමත් වෙන්න විභාගේ සමත් වුණොත් මම ඔයාලට බණ පොතක් ගෙනත් දෙන්න. බණ පොතක් ගෙනත් දෙනවා කියවට මේක විභාගේ ලියන්නේ නෑනේ. ඒකට ඉතින් බයිසිකලයක් ගෙනත් දෙනවා කම්පියුටරයක් ගෙනත් දෙනවා තෑග්ගක් ගෙනත් දෙනවා එහෙම නැත්නම් සෙල්ලම් බඩුවක් ගෙනත් දෙනවා ඉතින් එහෙම අර දරුවගේ තෘෂ්ණාව යම් පැත්තකටද තියෙන ඒ පැත්තට ඕන පොළඹවන්න ඒ දරුවට බඩ පොතක් ගෙනත් දෙනවා කිව්වට එයා විභාගේ සමත් වෙන්නට උත්සාහ කරන්නේ අන්න ඒ වගේ මේ සමස්ත සමාජයේ විඥානයේ හැසිරෙන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන ඒකට ගැළපෙන විදිහට ඕන අපි ධර්මය යොදන්නට එතකොට එහෙම යෙදුවේ නැතිනම් ඒ කියන්නේ දැන් අපි මේක බුදුහාමුදුරුවෝ මෙහෙම එපා කියලා තියනවා ධර්මේ එපා කියලා තියනවා කියන්න ගියොත් ඒගොල්ලොත් ධර්මයේ තියෙන එක එක තැන්වල තියෙනවා හොයාගෙන ඇවිල්ලා තර්ක කරන්න පටන් ගන්නවා. දැන් අර ඔබතුමා කිව්ව විදිහට මේක කණ එකෙන් ශරීරයට තියෙන අනර්ථය ඔය විදිහට ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්නට එකෙන් ඇති වෙන බලපෑම. එතකොට ගෝලීය උෂ්ණත්වය වැඩි වුණත් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. හැබැයි Tamanට අනර්ථයක් වෙනවා කිව්වොත් Taman ලෙඩ වෙනවා කිව්වොත් ටිකක් හරි පරිස්සම් වෙනවා. ඒක තමයි මේ ආත්ම මූලික සංඥාවෙන් කටයුතු කරන පුතඥන මනුස්සයාගේ ස්වභාවය. ඉතින් ඒ නිසයි මම එදත් ඔබතුමාට පුද්ගලිකව කතා කරනකොටත් කිව්වේ අන්න ඒ පැත්ත අපිට වැඩි කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ මේ මේ මස් මාංශ අනුභව කිරීමෙන් පිළිකා හැදෙන හැටි, Tamanගේ ශරීර සෞඛ්‍ය පිරිහෙන හැටි, Taman ලෙඩ වෙන හැටි, Taman දුර්වල වෙන හැටි අන්න ඒ පැත්ත වැඩිපුර සමාජගත කළොත් ඒක ඊටාම හොඳ ප්‍රවේශයක් වෙනවා මස් මාංශ අනුභව කිරීමෙන් පුද්ගලයන් වළක්වා ගන්න. ඊට පස්සේ අපිට දෙවනුව හැබැයි තව වැඩපිළිවෙලක් අපි යොදන්නට ඕන ධර්මානුකූලව එහි තියෙන වටිනාකම පැහැදිලි කරන්න. දැන් අද අද ඇත්තටම ඔබ වහන්සේගේ මේ දේශනාව ඉතාමත්ම මේ <laughs> කාලෝචිතයි ඒකට ඒක ඉතාම ලස්සනට ඒ ගැන කරුණු ටික පැහැදිලි වෙනවා සමහරවිට ඔබ වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරණයි තෙරුවන් සරණයි